උත්තරියානි කතමානිච දස්සනානුත්තරියං සවනානුත්තරියං ලාභානුත්තරියං සික්ඛානුත්තරියං පාරිචර්යානුත්තරියං අනුස්සතානුත්තරියන්ති සද්ධාවන්ත කාරුණික පින්වතුනි අද මාතෘකා කරගන්නට යෙදුනේ සූත්‍රාන්ත පිටකේ අංගුත්තර නිකායේ ත්‍රිනිපාතයේ සඳහන් වන චානුත්තරීය සූත්‍රය. මොකද්ද? චානුත්තරීය සූත්‍රය. පින්නතුනි මේක හරියම ලස්සන බොහොම වැදගත් සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මගේ දරුවනේ අනුත්තරීය ධර්ම හයක් තියෙනවා. අනුත්තරීය කියලා කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ කියන එක. ඊටාම ශ්‍රේෂ්ඨ කාරණා හයකට තමයි අනුත්තරීය කියලා කියන්නේ. පින්නතුනි මේක ඊටාමත් වැදගත් නිසාමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයට අනුත්තරීය සූත්‍රය කියලා වදාළේ. ඒතර අනුත්තරීය ධර්ම කීයක් තියෙනවද? හයක් තියෙනවා. එතකොට මේ පළවෙනි අනුත්තරීය ධර්මයේ තමයි දස්සනානුත්තරීය. දස්සනානුත්තරීය කියලා කියන්නේ අසම සම දැකීමට. සවනානුත්තරීය කියලා කියන්නේ අසම සම ඇසීමට. ලාභානුත්තරීය කියලා කියන්නේ අසම සම ලාභයට. සික්ඛානුත්තරීය කියලා කියන්නේ අසම සම ශික්ෂණයට හික්මීමට ඊළඟට පින්නතුනේ පාරිචර්යානුත්තරිය කියලා කියන්නේ අසමසම උපස්ථානයට ඊළඟට අනුස්සතානුත්තරිය කියලා කියන්නේ අසමසම සිහි කිරීමට මේක ඊටාම වැදගත් කියන බව අපි මුලින් පැහැදිලි කළා. එහෙනම් අපි බලමු මොකක්ද මේ දස්සනානුත්තරිය කියලා කියන්නේ. පින්නතුනේ මේ ලෝකේ විවිධාකාර දැකීම් තියෙනවානේ. දැන් බලන්න රජ කෙනෙක් කෙනවා කිව්වොත් මේ සාමාන්‍ය ලෝකයා මේ පුහුදුන් ලෝකයා මේ රජුව දකින්න බලන්න යනවා. ඊළඟට සිටුවරයෙක් කෙනවා කිව්වොත් මේ සිටුවරයා දකින්නට බලන්නට යනවා. ඒ වගේම හත්ති රාජයෙක් කෙනෙකුත් ඇතෙක් කෙනවා කිව්වොත් මේ සාමාන්‍ය ලෝකයා මේ ඇතා දකින්නට බලන්නට යනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. දැන් ප්‍රසිද්ධයි කියන නළුවෙක් නැත්නම් නිලියක් ඔය කවුරු හරි එනමකුත් මේ සාමාන්‍ය ලෝකයා දකින්නට බලන්න යනවා. ඊළඟට ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් කෙනෙකුත් ඒත් එහෙමයි මේවා බලන්නට යනවා. පින්නතුනි මේවා දැකීම තමයි දැකීම නෙවෙයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේවා දකින්න දකින්න අපේ සිත විප්සිත වෙනවා. අපේ සිත නොසන්සුන් වෙනවා. නමුත් අපේ ශ්‍රද්ධාව දිනු වීමට, සතිය දිනු වීමට, සමාධිය දිනු වීමට, ප්‍රඥාව දිනු වීමට, විමුක්තිය පිණිස, විරාගයේ පිණිස, අමා මහ නිවන් පිණිස දැකීමක් තියෙනවා. ඒ දැකීම තමයි සාරාංශකයේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ අතාසංකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ සොලසා සංකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්මයන් 30 ආකාරයකට පුරලා තුන් ලෝකයේම මහා ප්‍රඥා සාගරයේ වශයෙන් මහා කරුණා නිධානයේ වශයෙන් ලෝකේ පහළවන ඒ ආශ්චර්ය අද්භූත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබෙනවා නම් ඒක අති උත්තම දැකීමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි බුදුරුව තරම් ලස්සන රූපයක් බුදුරුව තරම් රූපයක් මේ තුන් ලෝක ධාතුවේ නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 80ක් අනුවැංජනයන්ගෙන් සද්වර්ණ මාලාවන්ගෙන් බබල බබලා වඩිනකොට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. එදා අපේ බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය පාලා සක්දෙව් භවනට ගිහිල්ලා එදා පාපු ප්‍රාතිහාර දැක්ක සෑම සත්‍යයක්ම බුදු බව පැතුවා. ඒ තරම්ම සැනසෙල්ලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දැකීම. මේක තමයි පින්නතුනි අසම සම දැකීම. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නයේ දැකීමත් අනුත්තරීය ධර්මයක්. ඒ වගේම බෝධින් වහන්සේ නමක් දැකීම, ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් සිටියේ බුද්ධ ප්‍රතිමාවක් දැකීම දස්සනානුත්තරිය කියන කුසලයේ සම්පූර්ණ වෙන වටිනාම දෙයක්. පින්තුරු ධර්මයේ සඳහන් වෙනවා අපි බුදුරුව දිහා බලලා හිත පහදවා ගත්තොත් සංසාරේ කවදාකවත් ඇස් රෝගයක් හටගන්නේ නැහැ. ඒ තරම්ම සැනසෙල්ලක් ලැබෙනවා. බලන්න ඡන්දාශෝකයන් ධර්මාශෝක කෙනෙක් බවට පත් උනේ අර නිග්‍රෝධ කියන හත් හැවිදිරි කුඩා ස්වාමීන් වහන්සේ දැකීම නිසා. ඒ නිසා පින්නතුනේ දැකීම කියන එක උතුම්ම දැකීම තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දැකීම. ඒ අනුව කල්පනා කරලා බලනකොට පින්නතුනේ අද මේ පින්නතුලා බොහෝම වාසනාවන්තයි. වාසනාවන්තයි කියලා කියන්නේ දැන් මේ මොහොතේ අපිට මේ මහා කාරුණික ධර්මරාජයන් වහන්සේගේ ඒ බුද්ධ ප්‍රතිමාව අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ නමක් බණ කියන මෙයන්ට දකින්න ලැබෙනවා. ඉතින් මොන තරම් වාසනාවක්ද ප්‍රාර්ථනා කරගන්න ඕන. අහෝ අදක නෙවෙයි නිවන් දකිනා ජාති දක්වාම මේ උතුම් අනුත්තරීය ධර්මය සම්පූර්ණ කරගන්නට ලැබේවා එමගින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් සැනසීම ළඟා කරගන්නට ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නට වටිනවා. එතකොට මේ අවස්ථාව සුළුපටු අවස්ථාවක් නෙවෙයි නේද? අසම සම අවස්ථාවක්. කියන්නේම කරන්න බැරි තරම් වටිනා අවස්ථාවක්. දස්සනානුත්තරිය සම්පූර්ණ විත් අවස්ථාවක්. පළවෙනි අනුත්තරිය ධර්මයේ පිළිබඳව මේ අත්තන්ට දැන් පැහැදිලියි. ඊළඟට පින්නතුනේ දෙවැනි අනුත්තරීය ධර්මයේ තමයි ශවණානුත්තරීය. ශවණේ කියලා කියන්නේ ඇසීම. මේ ලෝකෙ විවිධාකාර ඇසීම් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි ප්‍රභූවරයෙක් කතා කරන දේශපාලඥයෙක් කතා කරන දෙයක් අහන්න ලැබෙනවා. ඊළඟට ගෙදර හිටියා නම් ඔය රේඩියෝක දැම්මම සින්දු අහන්න ලැබෙනවා. තව නොඑක් නොඑක් දේවල් අපට අහන්න ලැබෙනවා. නොඑක් නොඑක් කතා අහන්න ලැබෙනවා. නමුත් පින්නතුනේ මෙතන කියන්නේ ඒක නෙවෙයි. ඒවා හන්දහන් අපේ සිත කවදාකවත් අපේ සිත සාන්තියක් සිද්ධ වෙනවද? නෑ. කවදාකවත් නෑ. ඒවා හන්දහන් අපේ සිත විචිත්ත වෙනවා. අපේ සිත නොසන්සුන් වෙනවා. නමුත් අපේ ශ්‍රද්ධාව, සතිය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විරාගය, අමා මහ නිවන් පිණිස ඇසීමක් තියෙනවා. ඒ ඇසීම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම හඬ. ඒ හඬ අහනකොට පින්නතුනි පුදුමාකාර සද්ධාාවක් ඇති වෙන්නේ. ඒ ඒ බණ අහන්ට ඉඳ ගන්න අකාරුණිකවන්තයන් නැගිටින්නේ කාරුණිකයන් බවට පත් වෙලා. ඒ බණ අහන්ට ඉඳ ගන්න දුස්සීලය නැගිටින්නේ සිල්වන්තයන් බවට පත් වෙලා. ඒ බණ අහන්ට ඉඳ ගන්න අදාන්ත පුජ්‍යලෝ නැගිටින්නේ සුවිනීත පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒ බණහ අන්තිඳ ගන්න තද මසුරු අය නැගිටින්නේ ත්‍යාගවන්තයන් බවට පත් වෙලා. ඒ බණහාන්ට ඉඳ ගන්න කෙලෙස් කඳු ගැහිච්ච පුජ්‍යලෝ නැගිටින්නේ නික්ලේශී මහා රහතන් වහන්සේලා බවට පත් වෙලා. ඒ තරම්ම නිර්මලයි මේ ශ්‍රී සද්ධර්මය. පින්නතුනි මේ ධර්මයේ කොහෙන් ගත්තත් එකම රසයයි. මොකද්ද? නිවන් රසයෙන් යුක්තයි. ධම්ම කතිකයා මේ ධර්මයේ කොහෙන් ගත්තත් අන්තිමට මේ චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කරනවා. නිවන පැහැදිලි කරනවා. බලන්න දැන් මුහුදේ වතුර ගාල්ලින් ගත්තත් කොළඹින් ගත්තත් ඊළඟට පින්නතුනි යාපනයෙන් ගත්තත් එකම රසය මොකද්ද? ලුණු රසය. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ කොහෙන් ගත්තත් පින්නතුනි එකම රසය මොකද්ද? ලුණු රස. මේ නිවන් රසයෙන් යුක්තයි. ඒ නිසා මේ ධර්මයේ කියන එකේ වටිනාකම මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බලන්න දහම් සොඳ මහරජතුමා එක බණ පදයක් ඇසීම සඳහා සිය රාජ්‍යයම පරිත්‍යාග කළා. සිය ජීවිතයෙන් පරිත්‍යාග කළා. ඒ නිසා අපි මේව නිරන්තරයෙන්ම හිතන්නට ඕන. බලන්න මේ ශාසනය හිටපු උපතිස්ස පරිබ්‍රාජික ගැන අපි දන්නවනේ. ඒ කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ. මුළු ಭಾರತයේම විමුක්තිය සොයාගෙන ගියා. අපි බුදුන් අපි රහත් කියාගත්ත නොයෙක් දෙනා ළඟට ගිහිල්ලා නොයෙක් විදිහ වෘත්ත සමාදන් වුණා. නමුත් ශනසිරණක් ලැබුණාද? නෑ. අන්තිමේදී මෙයා මොකද කළේ? මෙයා මොකද කළේ මුළු ಭಾರತයේම ඇවිද්දා දැන් ධර්මය හොයාගෙන. ධර්මයේ හොයාගෙන යනකොට පින්නතුනි අර පළමුවෙන්ම නිවන් දුටු පස්වග ස්වාමීන් වහන්සේලාගෙන් ලාබාලම ස්වාමීන් වහන්සේ තමයි අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි මහරහතන් වහන්සේ රජගහනුවර පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. දුටු සැටියේම සැනසෙන්න පටන් ගත්තා. අහෝ මේ උත්තමයාගේ සංසුන් ඉන්ද්‍රියන් තිබෙනවා. දමණය වුණු ඉන්ද්‍රියන් තිබෙනවා. මේ ස්වාමීන් වහන්සේ නම් ඒ කාන්තෙන්ම සංසාරේ පරතරයට ගියොත් මේ. ඉතින් ළඟට ගිහිල්ලා වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ හරීම සංවරයි. ඔබ වහන්සේ දැක්ක ගමන් හිතෙනවා ඔබ වහන්සේ මේ සංසාරේ පරතරයට ගිය කෙනෙක් කියලා. අනේ ස්වාමීන් ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කුමන ධර්මයකින් ශිෂ්‍යයන් හික්මවන්නේද? මෙන්න මේ විදිහට ඇහුවා. අහපුවාම අස්සජි මහා රහතන් වහන්සේ වදාරනවා මම මේ ළඟදි පැවිදි වෙච්ච කෙනෙක්. මම මේ ධර්මයේ ඒ තරම්ම දන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ එහෙම එහෙම අදාලේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය පෙන්වන්නට. ඉතින් මේ වෙලාවේ උපතිස්ස පරිග්‍රාහකයක් කියනවා. අනේ ස්වාමීනි මට මේ ධර්මයේ හරේ පමණක් කියන්න. මට ඒක තේරුම් ගන්න තරම් ඥානයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ සුදි මහා රහතන් වහන්සේ වදාරනවා. හරේ නම් මට කියා දෙන්න පුළුවන්. "ජේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුතාගතෝ ආහ." පින්නතුන් ඔය පද දෙක කියනකොට උපතිස්ස පරිබ්‍රාජකයා දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් සෝහාන් ඵලයටපත් වුණා. බලන්න පින්නතුන් මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන වටිනාකම. උපතිස්ස පරිබ්‍රාජකයා කියලා කියන්නේ සේනසිය ප්‍රඥාවක් පිළිච්ච කෙනෙක් නෙවෙයි. මහා ප්‍රඥාව, පෘතු ප්‍රඥාව, ධවන ප්‍රඥාව, තීක්ෂණ ප්‍රඥාව, නිර්වේදක ප්‍රඥාව කියන මේ ප්‍රඥාවන්ගෙන් යුක්තයි. නමුත් එච්චර ප්‍රඥාවක් තිබිච්ච කෙනාටවත් මේ ධර්මය තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකයි මේ ධර්මයට පරතෝගෝස ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක පිළිතුරු බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා හැරෙන්න අනිත් සෑම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද? ඇසීමෙන්මයි. එනිසා මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක සුළුපටු කාරණයක් නෙවෙයි. ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් මේ අත්තු මේ හොඳට අර නිසල්මන් තැනක දැල්ලු පහන් දැල්ලක් වගේ. හොඳට බන් ටික අහනවා. එතකොට පින්නතුනේ මේ ඇසීමෙන් මෙයාට මොන තරම් කුසලයක් ලැබෙනවද? කියා නිම කරන්න බැරි තරම් ප්‍රඥා කෞශල්‍යයක් ලැබෙනවා. අන්න ඒකයි මේකට කියන්නේ ශවණානුත්තරිය. උතුම් උතුම් ඇසීම. උතුම් උතුම් ඇසීම මොකද්ද? බණ ඇසීම. දැන් බලන්න පින්නතුනි ඔය අශෝක අධිරාජ්‍යයට හිටියා අසන්ද මිත්‍රාව කියලා අග්‍රමහේසිකාවක්. අග්‍රමහේසිකාව කියලා කියන්නේ රජතුමාගේ ප්‍රධානම බිරිඳ. ඉතින් අසන්ද මිත්‍රාව හරිය ශ්‍රද්ධාවන්ත තැනක් තියා. දවසක් ඒ කාලේ වැඩ හිටියේ චිරත් ප්‍රසිද්ධ මහා රහතන් වහන්සේ නමක් වන මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට ආසයි බුදුරජාණන් වහන්සේගේ හඬ අහන්න. ඉතින් මේ වෙනකොට පින්නතුන් බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලා වර්ෂ 200 ගාණක් විතර වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ මහරහතන් වහන්සේ වදාරන දේවින් වහන්සේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ අඬහන්නේ? උන්වහන්සේ පිරිනවන් පාලානේ. අනේ ස්වාමීනි මට හරිම ආසයි වුණාට බුදුරජාණන් වහන්සේට හඳහන්න. මේ පැහැදිලි හරියම ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්. ඉතින් ඒ වෙලාවේ මොග්ගලතිස්ස පුත්තතිස්ස මහරහතන් වහන්සේ කල්පනා කළා කොහොමද මේ තැනැත්තියගේ මේ කාරණේ මම සම්පූර්ණ කරන්න කියලා බැලුවා. බුදුරජාණන් වහන්සේගේ හඬට සමාන හඬක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා. අනේ පින්නතුලි බලනකොට උන්වහන්සේ දැක්කා හිමාල වනයේ ඉන්න කෝකිල කියලා කේලියක්. කිරිල්ලියක්. මේ කිරිල්ලිය හඬලනකොට හරියට බුදුරජාණන් වහන්සේ කතා කරනවා ඒ තරම් පුදුම මිහිරි හඬක් මේ කිරිල්ලියට තියෙන්නේ. ඉතින් මේ මහරහතන් වහන්සේ කියනවා හිංසාවක් නෙවෙයි ඔබතුමියට අහඬ මාසයි නම් මේ කෝකිල කිරිල්ලිය අල්ලලා එයාගේ හඬ අහන්න. ඉතින් මෙයාට කොහොම හරි හඬ අහන්න හිට අශෝක අධිරාජ්‍යයට කියලා කියන අනේ දේවයන් වහන්සේ මට කොහොම හරි මේ කිවිල්ලයක් අල්ලා දෙන්න. ඉතින් රජුරුවත් මේ තැනැත්තිගේ ශ්‍රද්ධාව නිසාම වැද්දෙක් කැලේට යවලා අනේ මේ කිරිල්ලයක් ඇල්ලුවා. දැන් කිරිල්ලයක් අල්ලලා පින්නතුන් රන් කූඩුවක දාලා ප්‍රණීත ආහාර දෙමින් ඉන්නවා. නමුත් මේ කිරිල්ලිය හඳලන්නේ නැහැ. දැන් දේවියට හරිම ප්‍රශ්නයක් මෙච්චර අමාරුවෙන් අල්ලගත්තම කිරිල්ලිය හඳලන්නේ නැහැ. රජුරවන්ට කිව්ලකෝ රජුරු බොහොම ඥානවන්ත කෙනෙක් වූ අශෝක අධිරාජයා. එයා ඇවිල්ලා තේරුම් ගත්ත මේ කිරිලි හඬලන්නේ නැති හේතුව. මොකද මෙයාගේ නෑදෑයන් නැති වේද නෑනේ දැන් මෙයාට. නෑදෑයන් නැති නිසා මෙයා දුකෙන් ඉන්නව හඬලන්නේ නැහැ. රජුරු මොකද කරේ මේ කූඩු වටේටම කණ්ණාඩි අටක් සවි කරන්න නියම කළා. එතකොට දැන් කණ්ණාඩි අටෙන් අතපැත්තක මෙයාගේ ඡායාරූපෙම මේ කිරිලියට පේනවා. මෙයා හිතුවා මේ මගේ නෑදෑයෝ තමයි කියලා සතුටටපත් වෙලා නාද දෙන්න පටන් ගත්තා. පින්නතුනේ නාද දෙනකොට අර මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියපු විදිහට මුළු රජ වාසලම වසී වුණා. මුළු නගරේම ඒ ප්‍රදේශයේම පින්නතුනේ නිශ්ශබ්ද වුණා. ඒ තරම් කියන්න බැරි නින්නාදයක් පුදුම මිහිරි හඬක්. අසන්ද මිත්‍රාව මේ හඬ අහලා නිකන් හිටියේ නෑ. අහෝ මේ කිරිල්ලීගේ හඬ, මේ තිරිසන් සතාගේ හඬ මෙච්චර මිහිරිනම් කෙලෙස් බිඳුවක්වත් නැති ස්වම්භුක් ඥානෙන් තමන්ගේම ඥානෙන් ධර්මය අවබෝධ කරගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේගේ හඬ කොච්චර මිහිරියක්ද කියලා මේ හඬ පිළිබඳව පිළිතුරු හිතන්න පටන් ගත්තා මේ හඬ පිළිබඳව හිතාගෙන හිතාගෙන යනකොට ඒ තැනැත්තිය සද්ධාවේ මුදුන් පෙත්තටම පැමිණිලා උතුම් සෝහාන් ඵලයෙන් අමා මහ නිවන් අවබෝධ කරගත්තා බලන්න මේ බණ අහලා නෙවෙයි මේ කිරිල්ලියගේ හඬ අහලා. ඉතින් මේ අත්තන්ට දේශකයන් වහන්සේ නමක් බණ කියනකොට පාරමී පිළිලා කියනවා නම් එවැනි උත්තරීතර තත්වයකටපත් වෙන්න බැරි කමක් නැහැ. ඒ තරම්ම වටිනවා පින්නතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. දැන් බලන්න අපේ ත්‍රිපිටක ධර්මයල් පරිශීලනය කරනකොට අපිට හොඳටම පැහැදිලි වෙනවා සමහර සූත්‍ර දේශනාවලදී දහස් ගණන් ගහත් වෙනවා. ලක්ෂ ගණන් රහත් වෙලා. දැන් බලන්න අභිධර්ම දේශනාවේදී 80 කෝටියක් දෙවියෝ රහත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ට ධර්මය අවබෝධ කරවලාම් තින්නේ කොහොමද? බණ කීමෙන්මයි. සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේම බණ ඇසීමෙන්මයි. එනිසා මේ බණ කියනවා බණ අසනවා කියන එක පිළිතුරු නිවන් දොරටු දෙකක්. එනිසා මේ පිළිතුරුලා බොහොම සතුටටපත් වන්නට ඕන ඒ නිවන් දොර දෙකම දැන් විවෘත වෙන අවස්ථාවක් නේ. දේශකයන් වහන්සේ හැටියට මටත් මේ බණ කීම මහා පිනක්. සබ්බ දානං ධම්ම දානං දිනාති. සියලුම දානයන් පරදවලා ධර්ම දානයේ ශ්‍රේෂ්ඨ වෙනවා උතුම් වෙනවා. ඒතර මටත් මේක විශාල කුසලයක්. ශ්‍රාවකයන් හැටියට මේ අත්තන්ටත් මේක නිවන් දොරටුවක්. නිවන් දොරටු පහක් තියෙනවනේ. දන්නවද? නිවන් දකින්න දොරටු පහක් තියෙනවා. එකක් තමයි බණ කීම. අනිත් එක තමයි බණ ඇසීම. අනිත් එක තමයි ධර්මයේ සම්මර්ෂණය කිරීම. ධර්මය ගැන හිතීම. ඊළඟට පින්නතුන් හතරවෙනි එක තමයි ධර්මයේ සත්‍යයනා කිරීම. පස්වෙනි තමයි භාවනාව. ඔන්න ඔය පහෙන් හැර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ ධර්මය අවබෝධ කරගන්න. යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරගන්නවා නම් නිවන් අවබෝධ කරගන්නේ කොහොමද? ඔන්න ඔය පහේමයි. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ අවස්ථාව බොහෝම වැදගත්. කවුරුත් ප්‍රාර්ථනා කරගන්නට ඕන. අනේ මේ ශ්‍රී සද්ධර්මය අපිට පිහිට පිණිස වෙන මේ ශ්‍රී සද්ධර්මය අද කනෙවි. නිවන් දකිනා ජාති දක්වාම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය කරන්න ලැබේවා එමගින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් අවබෝධ කරගන්න ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නට වටිනවා. එතකොට දැන් මේ අවස්ථාව සුළුපටු නෑ නේද? දැන් මේ බුද්ධ ප්‍රතිමාව දැකීමෙන් ස්වාමින් වහන්සේ දැකීමෙන් දස්සනානුත්තරිය සම්පූර්ණ වුණා. ඊළඟට දැන් මේ ශ්‍රවණය කිරීම තුළින් ශ්‍රවණානුත්තරිය සම්පූර්ණ වුණා. ඊළඟට පින්නතුනේ තුන්වෙනි එක තමයි ලාභානුත්තරිය. ලාභය කියලා කිව්වොත් මේ ලෝකේ විවිධාකාර ලැබීම් තියෙනවා. ධන ලාභ, පුත්‍ර ලාභ, වතු පිටි ලාභ, යාන වාහන ලාභ, ප්‍රලෝයක ලාභ තියෙනවානේ. මෙතන කියන්නේ ඒ ලාභ නෙවෙයි. මෙතන කියන්නේ මොකද්ද? සද්ධා ලාභය. පිළිතුරු මේක මහා පුදුම ලාභයක්. මේ ලාභය තිබුණොත් තමයි මේ ශාසනයෙන් හැම වැඩක්ම කරගන්න පුළුවන්. දැන් අපිට මහානදම් පුරන්න පුළුවන් කොහොමද? ශ්‍රද්ධාව තිබුණොත්. ශ්‍රද්ධාව නැත්තම් මේ මහානකම ඉන්නවද? නෑ. දැන් මේ අත්තන්ට මේ බොහෝම හොඳට සංවරව බණහන්න පුළුවන් මොකක් නිසාද? ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නැත්තම් මේ වෙලාවට මොකද? ගෙවල් වලට කාලා බීලා වුණා නිදා ගන්න හරි තිබුණා නේ. මේ ආවි ශ්‍රද්ධාව නිසා. එනිසා පින්නතුනි මේක හොඳ ලාභයක්. දැන් බලන්න සද්දා ධනං කියලා උන්වහන්සේ දේශනා කළා. මේ සද්ධාව ධනයක් හැටියට උන්වහන්සේ වදාළා. සත්‍ය ආර්ය ධනෙදී පළවෙනි ආර්ය ධනෙ තමයි සද්ධාව. ඊළඟට පින්නතුනි සද්ධා බීජං කියලා උන්වහන්සේ වදාළා. සද්ධාවේ කියලා කියන්නේ හරියට බීජයක් වගේ. එතකොට පින්නතුනි මේ සද්ධාවේ කියලා කියන්නේ මොකද්ද? සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීමට. හදවතින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදයට. ධර්ම රත්නය කෙරෙහි තියෙන ප්‍රසාදයට. මහා සංගරුවන කෙරෙහි තියෙන ප්‍රසාදයට තමයි සද්ධාව කියලා කියන්නේ. ඒතර මේ සද්ධාව කියන එක අපි පුළුවන් තරම් දිනු කරගන්නට ඕන. සද්ධාව නැතුනොත් අපිට සිල් රකින්න පුළුවන්ද? බෑ. භාවනා කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට පින්නතුණී මේ ශාසනේ කිසිම දානයක්වත් හරියට දෙන්න බෑ මෙන්න මේ ශ්‍රද්ධාව නැතිනම් එනිසා මේ ශ්‍රද්ධාවය කියන එක පුළුවන් තරම් දිනු කරගන්නට ඕන දැන් අපේ රටේ මතයක් තියෙනවා වැඩි ශ්‍රද්ධාව තියෙන මිනිස්සු හරි මෝඩයා කියලා එහෙම තියෙනවනේ ඒ වගේම ප්‍රඥා වැඩි මිනිස්සු කෛරාටිකයා කියලා කියනවා කපටියා කියලා කියනවා ඒක සම්පූර්ණ වැරදි අදහසක් සද්ධා වැඩි වුණාම කොහොමද මෝඩ වෙන්නේ නේද? හරි අන්ධ භක්තිකයක් තියෙනවනේ ඒක මෝඩකමක්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ ප්‍රසාදයක් තියෙනනම් පිළිතුරු මේක මෝඩකමක් නෙවෙයි. ඒක තමයි සද්ධානුසාරී කියලා කියන්නේ. ඉතින් පින්නතුන් ප්‍රඥාව තියෙනනම් කවදාකවත් එයා කපටි වෙන්නේ නැහැ. ප්‍රඥාව නැතිව කෙනා තමයි කපටියෙක් වෙන්නේ. එනිසා මේ සද්ධාව කියන එක පුළුවන් තරම් දියුණු කරගන්න ඕන. ඔන්න බලන්න ඔය දැන් දිව්‍ය ලෝකවල දෙවියෝ ඔය චුත්ත වෙන්න හදනකොට නිමිති පහක් පහළ වෙනවා. දිව්‍ය ලෝකවල දෙවියෝ නැත්තම් දිව්‍ය ආංගනාවෝ එහෙ එහෙන් චුත්ත වෙන්න හදනකොට නිමිති පහක් පහළ වෙනවා. දැන් අපේ නම් අපි ලෙඩ වෙලා මේ විදිහේ කරදරනේ. එහෙ එහෙම නෑ. ඒකනේ දිව්‍ය ලෝකේ කියන්නේ. දෙවියෝ හිතන දේවල් ලැබෙනවා. එකයි දිව්‍ය ලෝකේ ස්වභාවය. ඉතින් අර මැරෙන්න යනකොට හැබැයි දෙවියෝ ඔය නිමිති පහක් පහළන මොකද්ද? එයාට දිව්‍ය බෝධිය අප්‍රිය වෙනවා. ඊළඟට දිව්‍ය අර නන්දන වනයේට මොකක් ඒ උයනට යන්න හිතෙන්නේ නැහැ. දෙවියෝ මල් මාලා පැනඳගෙන මේ මල් මාලා තර වෙනවා. දිව්‍ය යැගින් පිළිතුරු පොඩ්ඩක්වත් දාඩිය බින්දුවක්වත් තියාන්නේ නැහැ. නමුත් මැරෙන්න කිට් වෙනකොට දාඩිය ගලනවා. ඊළඟට මෙන්න මේ වගේ නිමිති පහළ වෙනකොට දෙවියා දෙවඟට දන්නවා හා දැන් මම චුත වෙන්න තමයි හදන්නේ. ඉතින් පැත්තකට වෙලා එයා බොහෝම දුකෙන් ඉන්නවා. මේ වෙලාවේ අනිත් දෙවියෝ ඇවිල්ලා කියන ඇයි ඔයා මේ දුකෙන්? ඔයා දුක් වෙන්න එපා. ඔයා මේ ලෝකෙන් සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා සුලබාද ලාභම් ලබ. ඔයාට අසම සමලාභය ලැබෙන එක ලබා ගන්න. ඒතර දෙවියෝ මේ සුගතිය කියන්නේ කොහාටද? අපේ මේ මනුස්ස ලෝකයට. අපි සුගතිය කියන්නේ දිව්‍ය ලෝකයට. හැබැයි පින්නතුනේ මේ සැප වැඩි තමයි. ඒ ආවුස වැඩි, වර්ණේ වැඩි, සැපේ වැඩි, ඔක්කොම වැඩි ඉහි. ඒ කියන්නේ දෙවියන්ට දැන් අපිට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන වුණාම අපි කොච්චර මහන්සි වෙනවද ඉගෙන ගන්නනේ. එහෙකින් ડોක්ටර්ස්ලා නැහැ. අපිට මෙහි ડોක්ටර් කෙනෙක් වෙන්න හිතුව හිතපු ගමන් ලැබෙනවා. ඒකයි දිව්‍ය ලෝකයේ ස්වභාවය. එකක් හරි ප්‍රශ්නයක් නේද? ඉතින් දැන් බලන්න දැන් දෙවියෝ ඔය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණහන්ඳ දෙවියෝ වාඩි වෙන්නේ නැත්තේ. දෙවියෝ වාඩි වෙන්න හිතපු ගම දිව්‍ය ආසන පහළ වෙනවා. ඇයි හිතනකොටම පහළ වෙනවා. ඒ නිසා තමයි දෙවියෝ හිතගෙන බණහන්නේ. ඒතර මොකද දිව්‍ය ආසනවල වාඩි වෙලා බණහන්න කැමති නැහැ ඒක බුදුරජාණන් වහන්සේ කරන අගෞරවයක් කියලා. ඒකයි දිව්‍ය ලෝකේ ස්වභාවය. එතකොට දැන් මේ දෙවියාට කියනවා ඔබ හඬන්න එපා, වැළපෙන්න එපා, දුක් වෙන්න එපා. ආ දිව්‍ය ලෝකයට යන්න. දිව්‍ය ලෝකය කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයට. ඇත්තටම පින්නතුළු මේක තමයි සැබෑම දිව්‍ය ලෝකය. මේක තමයි බුදුරන් මේ සෝහාන් වෙන්න පුළුවන් මේකෙදි. දිව්‍ය ලෝකෙදිත් පුළුවන් බැරි නෑ. ඊළඟට සකදාගාමී, අනාගාමී වෙන්න පුළුවන්. මහා රහත් භාවයටපත් වෙන්න පුළුවන්. පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වන්නේ මේ මිනිස්සෙක් මනුලවදී. ඊළඟට දිව්‍ය ලෝකයට යවන බ්‍රහ්ම ලෝකයට යවන කේන්ද්‍රස්ථානය තමයි මේ මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයේදී තමයි පින්නතු හොඳට පින්කම් කරගන්න ලැබෙන්නේ. ඉතින් බලන්න අර දෙවියෝ කියන ඔයා ගිහිල්ලා හේදී ඒ අස්සම සමලාභය ලබන්න. මොකක්ද ඒ ලාභය? සද්ධාලාභය. ඒ නිසා පින්නතුනේ මේ සද්ධාලාභයේ තියෙන වටිනාකම මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔය සද්ධාව නැති වුණාම තමයි පින්නතුනේ ඔය අවුරුදු 10ක් 15ක් ඉගෙනගෙන මොන හරි භාෂාවක් හොඳට කතා කරන් ඉගෙනගෙන සමහර අය මේ අපිත් එක්ක පව ඇවිල්ලා හාමුදුරනේ පටිච්චසමුප්පාදේ මේ පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලොන්ට පින්නතුනේ පුළුවන්ද පටිච්චසමුප්පාදෙත් එක්ක ඇත්තේ සාරාංශකයේ කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා ලෞතර බුද්ධ රාජ්‍යයට පත්විච්ච ඒ අසමකම ගුණ ඇති මහා ප්‍රඥා සාගරයක් ඇති ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මේගොල්ලන්ට ඇදේට පේන්න ගන්නවා මොකක් නැති වුණාමද සද්ධාව නැති වුණාම පින්තුරු මේ ධර්මයේ තියෙන තර්ක කරන්න නෙවෙයි මං කියන්නේ මේ අන්ධ භක්ති කියන එක පිළිගන්න කියන එක නෙමෙයි මම පෞද්ගලිකව දන්නවා මේ ධර්මයේ කියාගෙන යනකොට විනය පිටකයේ කියවගෙන යනකොට බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්න වෙන කාටවත් පින්නතුනේ මේ ධර්මයේ මේ විදිහට දේශනා කරන්න බෑ. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ හිටියා උන්වහන්සේගේමයි මේ ශ්‍රී සද්ධර්මය. ඒ තරම්ම පින්නතුනේ මේක විනිවිද දකින්න පුදුම විදිහේ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. මේක කාටවත් නෑ මේක මෙහෙමයි නෙවෙයි කියලා තාම කෙනෙක් කියලා නෑ. දැන් වෙන වෙන වෙන ධර්ම තියෙනවානේ වෙන වෙන දේවල්. ඒවා පින්නතුනේ මන්ත්‍ර ගුරුකම් රහසේ තමයි මතුරන්නේ නේ. ඒවා පැත්තකට ගිහිලා කාටවත් පේන්නේ නැති වෙන තමයි මතුරන්නේ. නමුත් ධර්මයේ හැම රහසේ එකක් නැහැනේ. ධර්මයේ පින්නතුනේ විවෘත කරන්න විවෘත කරන්න දැබලෙනවා. මේක විවෘත කරන්න බෙදන්න බෙදන්න මේකේ තියෙන විසිතුරු භාවය පේනවා. ඒ නිසා මේ ධර්මයේ සද්ධාවෙන්ම තමයි මේක බාර ගන්නට ඕන. සද්ධාව නැති වුණොත් මේක බාර ගන්න පුළුවන්ද? බාර ගන්න බෑ. දැන් බලන්න සමහර අයට අපි මෛත්‍රී කරන්න කිව්වම මම වෛර නොවෙම්මා තරහ නොවෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා මෛත්‍රී කරන්න කිව්වම ඉතින් සමහර ළමයි අහනවා ඉතින් මම කියලා කෙනෙක් නැත්නම් කාටද මෛත්‍රී කරන්න කියලා අහනවා අර ධර්මයේ කෙරෙහි තියෙන සද්ධාව මදිකම ඒ වගේ ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න වගේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් අහන අය ඉන්නවා ඉතින් ඒ වෙලාවට පින්නතුනි මම නම් කරන්නේ බොහොම කෙටි පිළිතුරු දෙන්නේ මොකද ඒ අය අකුසල් කරගන්නවානේ. සමහර අය ඇවිල්ලා ওই ධර්මයේ ගැන නොඑක් නොඑක් ප්‍රශ්න අහනවා. මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ධර්මයෙන් නිකන් තර්ක කරන්න යෝන. ඒ වෙලාවට බොහොම කෙටි පිළිතුරු දෙන්නේ. දැන් අර පළෑමේ වදිරඥාන නායක ස්වාමින් වහන්සේ මෙයත් වහලා ඇති. ඒ නායක හාමුදුරුවෝ වගේ වෙලාවට බොහොම කෙටි පිළිතුරු තමයි දෙන්නේ. ඉතින් මේ රටේ ඉහළම තැනකට ගිය කෙනෙක් තමයි ඒකයි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මේ පැලෑනේ වජිරඥාන හාමුදුරුවන්ගෙන් ධර්ම සාකච්ඡා කරන කුඩා කාලේ. ඉතින් මෙයා අහන්නේ ධර්මයට කොහෙන් හරි කැපෙන වචනයක් තමයි. ඉතින් මහානායක හාමුදුරුවෝත් මේක දැනගෙන බොහෝම කෙටි පිළිතුරු තමයි දෙන්නේ. ඉතින් මෙයා අහන දවසක් මේ බොහෝම මේ ලංකාවේ ඉහළම පුටුවට ගිය කෙනෙක් පොඩි කාලේ. හාමුදුරුවෝ නිවන කියන්නේ මොකද්ද? මෙයා අහන්නේ මේක නිකන් නැහැ කියලා පෙන්වන්න. ඉතින් ඒ ශාන්නාති කියන දුක නැති තැන නිවන. බොහොම කෙටි පිළිතුරක්. ඉතින් දවසක් මෙයා අහනවලු අහකට මේ නම්බුව කියන්නේ මොකද්ද? නම්බුව කියලා කියන්නේ බම්බුව වගේ හිස් එකක් කිව්වලු. ඒ වගේ බොහොම කෙටියෙන් තමයි ඒ අයට මමත් ඇත්තට මේක ආදර්ශයට අරගෙන මොකද බොහොම කෙටියෙන් තමයි එහෙම අයට පිළිතුරු දෙන්නේ මොකද ඒ අය අකුසල් පුරව ගන්නව නිකන් තර්ක කරන්න ගියොත්. ඒ නිසා පින්නතුනි නෑත් අද හිතන්නට ඕන මේ ලැබිලා තියෙන ලාභය අසම සම ලාභයක්. මේක මේ ජීවිතේ තියනකම් මේ දල්වාගත් ශ්‍රද්ධාව කවදාකවත් නිමා ගන්න එපා. මේ දල්වාගත් ශ්‍රද්ධාව මේ ඇති කරගත් ශ්‍රද්ධාව නැති කරගත්තොත් අපේ ජීවිතේ කිසිම වැඩක් නැහැ. ඒ නිසා පින්නතුනි මේ උතුම් ලාභය මෙයන්ට ලැබුණා. ඒ ලැබਿੱච්ච නිසාම තමයි අද මේ දුර බැහැරෙන්දලා මේ ස්ථානට ඇවිල්ලා අද මේ දේශනාවට මේ අත්තු සම්බන්ධ වෙන්නේ මේ උතුම් ලාභය තියෙනවා. එතකොට දැන් සුළු පටු නෑනේ. දැන් බලන්න. දස්සනානුත්තරිය සම්පූර්ණ වුණා, ශ්‍රවණානුත්තරියත් සම්පූර්ණ වුණා, ලාභානුත්තරියත් සම්පූර්ණ වුණා. මේවා එසේ මෙසේ කාරණා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ අනුත්තරිය ධර්ම තුනක් දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඊළඟට පින්නතින හතරවෙනි අනුත්තරීය ධර්මයේ තමයි සික්ඛානුත්තරීය. මේ ලෝකෙ විවිධ ශික්ෂණයන් තියෙනවා හික්මී තියෙනවා. සමහරු විද්‍යා කර්මාන්ත ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. තව සමහරු නොඑක් නොඑක් පාඨමාලා හදාහරනවා. කම්පියුටර් ඉගෙන ගන්නවා. ඊළඟට වාහන එලවන්න ඉගෙන ගන්නවා, වාහන හදන්න ඉගෙන ගන්නවා, ගෙවල් හදන්න ඉගෙන ගන්නවා. ඉතින් මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි. නමුත් පින්නතුනි යම් කිසි කෙනෙක් කයින් වන වර්ධ වලින් වළකිනවා. වචනයෙන් වන වර්ධ වලින් වළකිනවා. කොටින්ම කිව්වොත් උතුම් සීලේක පිහිටනවා. මෙන්න මේක තමයි පින්නතුරු නිවන් මාගේ පදනම. දැන් බලන්න මේ විශාල મંદિરයක්. මේ મંદિරේ පවතින්නේ මොකක් නිසාද? හොඳ ෆවුන්ඩේෂන් එකක් නැත්නම් හොඳ අත්විවරමක් තියෙන නිසා. අත්විවරමක් නැතිනම් මේ ගොඩනැගිල්ල පවතිනවද? මේක මඩේ හැදුවොත් තියෙයිද? නෑ. අත්විවරමක් තියෙන නිසා තමයි ගොඩනැගිල්ල තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ශාසනේ සීලයක් තිබුණොත් තමයි සමාධියක් ඇති වෙන්නේ. සමාධියක් තිබුණොත් තමයි ප්‍රඥාවක් ඇති වෙලා අපිට නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ. එනිසා පින්තුනේ සීලය කියන එක හරියම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා මේ පින්තුල හොඳ සිල්වත් පිරිසක් බවට පත් වෙන්නට ඕන. දැන් බලන්න දැන් උපසම්පදා භික්ෂුවකට පින්නතුනි ශික්ෂාපද තියෙන 227ක් 220ක් තියෙනවා අපි හත අයින් කරමුකෝ හත අධිකරණ හත එතකොට ප්‍රධාන වශයෙන් ශික්ෂාපද කීයද 220යි නැත්නම් ශික්ෂාපද කීයද තියෙන්නේ පහයි ඉතින් බලන්න මේ පහවත් අපිට රැකගන්න බැරි අය කොච්චර ඉන්නවද නේ මේ පංච සීලේ රකින්න බැරි අය කොච්චර ඉන්නවද ඒ නිසා අද මේ බණ අහලා අදිෂ්ඨාන කරගන්නට ඕන. සමහර වෙලාවට අපි පංචිල් රකින්න කියලා හැම තැනම බණ කියනකොට කියනවා. ඉතින් රැකෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද මෙයාට මම හොඳ උපක්‍රමයක් කියලා දෙන්නම්. උපක්‍රමය තමයි දැන් පංචශීලයෙන් අපිට පුළුවන් සිල් මොනවද කියලා බලන්නට ඕන. ඒ තමන්ම හිතලා බලන්න ආ මට පුළුවන් ප්‍රාණඝාතය මට නොකර ඉන්න පුළුවන්. හොරකම් කරන්නෙත් නැතුව ඉන්න පුළුවන්. මෙන්න මේ මේ ශික්ෂාපද මට පුළුවන්. හරි මම මේ පුළුවන් ශික්ෂාපද තුන රකින්න. එහෙම අදිස්ථාන කරගන්න. තම තමන්ට පුළුවන් තමන්ට බැරි ශික්ෂාපද මම කියන්නේ මේ රකින්න බැරි ශික්ෂාපදයක් නෑ. නමුත් මේක පුරුදු කරගන්න එක හොඳ ක්‍රමයක්. ඉතින් පින්නතුනේ ඕක මාස 3ක් නැත්නම් අවුරුද්දක් විතර රකින්නකොට තමන්ට හරිය සතුටක් ඇති වෙනවා. මම මේ අවුරුද්ද කාල තුලදී මම මේ කවදා බොරුවක් කිව්වේ නෑනේ. මම හොරකමක් කළේ නෑනේ. ඉතින් හිමීට තව ශික්ෂාපදයක් ඔකට එකතු කරගන්න. Tamanට අර අමාරු එකක්. ඕන දැන් ශික්ෂාපද හතරක්ම රැකෙනවා. මේ කාලයක් කොහොම රැකලා අවුරුද්දක් විතර රැකලා ඉතුරු ශික්ෂාපදේ ලං කරගන්නවා. Taman දන්නේම නැහැ පින්නතුනි ඊට පස්සේ පන්සල් රැකෙනවා. එතකොට දැන් බලන්න ওই ශික්ෂාපදවල තියෙන ආනුභාවයක් තමයි ඒක පින්නතුනි හොඳට රැක්කට පස්සේ ඒක කඩන්න හිතින්නේ නැහැ. දැන් සමහරව බලන්න බොරු කියන්නේ නැති මිනිස්සුයෙකුට බොරුවක් කියනවා කියන එක මරණ වගේ වැඩක්. දැන් අවංකවම වැඩ කරන මිනිස්සෙ මිනිස්සෙකුට වංකව වැඩ කරනවා කියන එක හරි අමාරු දෙයක්. එහෙම තියෙනවනේ. ඊළඟට සොරකමක් කරන්න නැති මිනිස්සෙකුට සොරකමක් කරනවා කියන එක හරි අමාරු වැඩක්. අන්න ඒ වගේ තමයි පංචශීලයක්. ඒක හොඳට මේ අපි පුරුදු වුණාට පස්සේ ඒක කඩන්න හරිය අමාරුයි. බලන්න මොනතරම් අපිට ආලෝකයක් ජීවිතයට ඇති කර ගන්නට පුළුවන්ද මේ ශික්ෂා පද රැකීමෙන් මේකනේ නිවන් මාගේ පදනම ඒ නිසා අපි මම මේ අත්තු මේ පංචිල් කඩනයි කියලා මම කියන්නේ නෑ නමුත් මේ සමාජ බොහෝ දෙනෙකුට මේ පංචිල් රකින්න අමාරුයි ඉතින් ඔන්න ඔය ක්‍රමයට අපි පංචිල් දැක්කොත් අනිවාර්යෙන් අපි මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී අපිට හොඳට ශික්ෂාකාමීන් වෙන්නට පුළුවන් මොකද අපි අවුරුදු 10ක් ජීවත් වෙන්නේ නෑනේ 500ක් 200ක් එහෙම ජීවත් වෙනවද? නෑ. අවුරුදු 100කටත් වඩා අඩු කාලයක් අපි ජීවත් වෙන්නේ. අවුරුදු 100ක් කියලා කියන අවුරුදු 100ක් අදාවිස නෑ. අපි හිතමුකෝ අවුරුදු 100ක් කියලා. 100න් අවුරුදු 50ක් මොකද කරන්නේ? නිදා ගන්නවා. දවල්ටත් නිදා ගන්නවා ගත්තොත් ඊටත් වැඩි. එතකොට පින්නතුනි බලන්න වයස් කාලෙටයි තරුණ මේ කුඩා කාලෙටයි ඇරියම අවුරුදු 30ක් විතර තමයි ජීවත් වෙන්නේ. ඒ 30 ඒ අවුරුදු 100ක් ජීවත් වුණා. ඒ අවුරුදු 30ත් අපි කොච්චර අඬනවද? කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද? කොච්චර ආර්ථික ප්‍රශ්නද? කොච්චර පවුල් වල ප්‍රශ්නද? ඉතින් මොන තරම් ප්‍රශ්න ජාලාවකද අපි ඉන්නේනේ? ප්‍රශ්න ගොඩක් අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී අපි මේ විදිහ හික්මීමක් ඇතිව ගියොත් පින්නතුනි කොච්චර වටිනවද කියලා බලන්න. දැන් බලන්න ඔය අපි වික්ෂුන් වහන්සේලා හැටියට අපිට යන්න වෙනවා පින්නතු මේක එක අවස්ථාවල පිරිත් කියන්න ගෙවල් වල සමහර වෙලාවට පිරිත් කියන්න යන්න වෙනවා ඒක එක අවස්ථාවල් මංගල් අවස්ථාවල තව මංගල් අවස්ථාවල හැම අවස්ථාවකටම සමහර වෙලාවට යවෙනවා ඉතින් පින්නතුර කෙනෙක් ළඩ වෙලා ඉන්නකොටත් අපිට සමහර වෙලාවට පිරිත් කියන්න එන්නේ කියනවා ඉතින් එහෙම අවස්ථා ගණනාවක් මගේ අත්දැකීමේ තියෙනවා සමහර අය මහාචාර්යවරු මහාචාර්යවරයෙක් වෙන්න කොච්චර ඉගෙන ගන්න ඕනද නේ ඊළඟට සමහර අය මේ රටට විශාල සේවයක් කරපු අය. හැබැයි ධර්මයක් නැහැ. සමහර අය තාක්ෂණික පැත්තෙන් ඉහළටම යමක් හොයාගත්ත අය. ඊළඟට ලොකු විශාල ප්‍රගුණවරයෝ හොඳට ඉගෙන ගත්ත අය. නමුත් පින්නතුනි අන්තිම මොහොතේ අංශභාගය හැදිලා ඇඳේ ඉන්න පුදුම අසරණ කෙනෙක් විදිහට සමහරලාට යාගේ මල මූත්‍රාම කටේ හිටන් ගෑවෙනවා බලන්න මට මේ වෙලාවට හිතෙනවා නේ මේ අධ්‍යාපනය කියන එක මොනතරම් ලාමක දෙයක්. හැබැයි ඉගෙන ගන්න ඕන. මම කියන්නේ ඉගෙන ගන්න එපා කියලා අපි අධ්‍යාපනයක් අනිවාර්යෙන් කරන්නට ඕන. නමුත් ඒ අතරට අපි අනිවාර්යෙන් මෙන්න මේ හික්මීමත් ඇති කර ගන්නට ඕන. බලන්න කුඩා කාලේ ඉඳලා කයෙන් වන වර්ධ වලින් වළකිනවා නම් වචනයෙන් වන වර්ධ වලින් වළකිනවා නම් ඒකම අර හික්මීම තියාගෙන යනවා නම් පින්නතුනි කොච්චර උගත් වුණත් යාට ප්‍රශ්නයක් නෑ. එයාට හොඳ හික්මීමක් මුලින්දලාම තිබිලා තියෙනවා. එයාට එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අවසාන හුස්ම ටික හෙලන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බලන්න කොච්චර උගත්කමක් තිබ්බත් වැඩක් තියනවද කිසිම ශික්ෂාවක් නැතුවනේ. ඒ නිසා මේ අත්ව අද අදිස්ථාන කරගන්නට උනනේ කොහොම හරි මේ ශික්ෂණය අපි ඇති කරගන්නවා. ඒකයි පින්නතුනි මේ බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. දැන් බලන්න මේ ශාසනය හිටියා මහා ශිව කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ බොහොම දක්ෂ කෙනෙක්. ගෝලියෝ 30000ක් හිටියා. ඉතින් හැබැයි උන්වහන්සේ බොහොම කාර්යක්ෂම භික්ෂුවක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ නිතරම ගෝලයන්ට බණ කියනවා, ගෝලයන්ට උගන්වනවා, දායකයන්ගේ වැඩ කරනවා, ගොඩ නැගිලි හදනවා, විහාරස්ථානේ හදනවා. පුදුම විදිහට වැඩ කරන හාමුදුරු කෙනෙක්. දවසක් මේ ස්වාමින් වහන්සේ තමන්ගේ ගෝලිය ඔක්කොම ගෙනලා දැන් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. මම භාවනාවක් කියලා දෙන්නම් මෙන්න මේක පුරුදු කරන්න කියලා ගෝලයන්ට කිව්වා. ඉතින් ගෝලයෝ මේ භාවනාව අහගෙන ගිහලා භාවනා කළා. එකම මොහොතේදී මේ ඔක්කොම රහත් වුණා. රහත් වුණාට පස්සේ එක ගෝලෙක් බැලුවා අපේ මේ ගුරුවරයා රහත් වෙලාද කියලා. මොකද මේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් මේ පන්සල හදන එක තමයි වැඩි. ඉතින් බැලුවා අපේ ගුරුවරයා රහත් වෙලාද? අනේ බලනකොට පිළිතුරු ගුරුවරයා රහත් වෙලා නැහැ. ඉතින් ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගෙන් කමතහන් ඉගෙනගෙන ඔබ වහන්සේගෙන් භාවනා ඉගෙනගෙන අපි ඔක්කොම rahat වෙලා. නමුත් ඔබ වහන්සේ තහම් පුහුදුන් කෙනෙක් නේ. මේ හාමුදුරු කියනවා මං කොහොමද rahat වෙන්නේ මට කොච්චර වැඩ තියෙනවද? මම මේ පන්සල හදන්න ඕන, දායකයන්ට බණ කියන්න ඕන, පින්ඳ පාත් යන්න ඕන, මේ අත්තන්ට උගන්වන්න ඕන. ඉතින් මේ හාමුදුරු දිගටම කියාගෙන කියාගෙන ගියා. ඒ වෙලාවේ අර රහත් වෙච්ච ගෝලයා අහනවා ස්වාමීන් වහන්සේට මැරෙන්නවත් වෙලාවක් තියෙනවා. ඔන්න ඔය වෙලාවේ තමයි පින්තුනි සිහිය ආවේ. අහෝ මගේ රහත් වෙච්ච ගෝලයාගේ වචනේ අතාරින්න හොඳ නැහැ කියලා කැලේට ගියා භාවනා කරන්න. හැබැයි එක දවසින් රහත් වෙලා ඉන්නම් කියලා ගියේ. ඇයි මොකද හොඳට භාවනාව දන්නවනේ. එයාගෙන් භාවනාව ඉගෙන තමයි ගෝලේ ඔක්කොම රහත් උනේ. අනේ මාස තුනක් භාවනා කළා රහත් වෙන්න බැරි වුණා. ඔය විදිහට පින්නතුනේ අවුරුදු 30ක් කැලේ භාවනා කළා. නමුත් නිවන් අවබෝධ කරගන්න බැරි වුණා. ධර්මයේ දැනගත්තට මේ නිවන් අවබෝධ කරගන්න බැරි වුණා. අන්තිමේදී මේ මහා සිවහාම්දුරු දවසක් පොයේ දවසක් හඳ දිහා බලාගෙන හිටියා. උන්වහන්සේට පේනවා හඳේ ලප ලප වගේ තියෙනවා. අදත් පේනවනේ හඳේ කාවෙක් වගේ කඳු කඳු වගේ තියෙනවනේ හඳේ. එදාත් උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ දැකලා කල්පනා කළා මේ හඳේ යම්කිසි පැල්ලමක් තියෙනවා. මගේ ජීවිතෙත් මෙවැනි පැල්ලමක් තියෙනවා. පැල්ලම කියලා බැලි උන්වහන්සේ උන්වහන්සේගේ ශික්ෂාපද කැඩිලාද කියලා බැලුවේ. ඉතින් උන්වහන්සේ වෙනකොට උපසම්පදා වෙලා අවුරුදු 60ක් විතර ඇති. උන්වහන්සේ ආපස්සට ආපස්සට තමන්ගේ සීලය මෙනෙහි කළා. පින්නතුනේ පුදුමයි උන්වහන්සේ සීමා මාලකයේ දක්වාම අවුරුදු 60ක් සීලය මෙනෙහි කළා. එකම ශික්ෂාපදයක්වත් උන්වහන්සේට කැඩලා නැහැ. උන්වහන්සේට හරිම සතුටුයි. මම මෙච්චර දායකයන්ට වැඩ කරාට, මම මෙච්චර පන්සල් හැදුවාට, මම මෙච්චර සමාජීය සේවයක් කළාට මගේ සීලය බොහෝම පිරිසුදුයි. සීලය සමාධියට හේතු වුණා. සමාධිය ප්‍රඥාවට හේතු වෙලා මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ සෞඛ්‍යලසුන්නසා මහා රාහත්භාවයටපත් වුණා. අන්න බලන්න පින්තුනේ අවුරුදු 30ක් භාවනා කරලවත් මහසිරහාමුදුරන්ට රහත් වෙන්න බැරි වුණා. නමුත් තමන්ගේම සීලය මෙනෙහි කරලා රහත් වෙන්න පුළුවන්කම ලැබුණා. නිසා මේ සීලය කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ නිසා මේ පින්වත් පිළිස සතුට වෙන්නට ඕනේ හතරවෙනි අනුත්තරද අනුත්තරී ධර්මයක් දැන් සම්පූර්ණ වෙලා තියෙනවානේ. දැන් මේ අත්ංගේ කය සංවරයි. වචනේ සංවරයි. ගෙදර හිටියනම් මෙහෙම වැඩගෙන සංවර ඉන්නවද? නෑ, මෙහෙම ඉන්නේ නෑ නේද? ගෙදර හිටියනම් මෙහෙම ඉන්නේ නෑ. දැන් බලන්න පංචශීලයේ සමාදන් වුණා. දැන් බොහොම හරියට භාවනාවකට ඉන්න ආකාරයෙන් සමාහිත හිතකින් මේ ඇත්තෝ ඉන්නේ. ඒක දැන් මේ ඇත්තන්ගේ ඔක්කොම හික්මිලා තියෙනවා. එතකොට බලන්න හතරවෙනි අනුත්තරීය ධර්මයක් දැන් සම්පූර්ණ වෙලා තියෙන අසම සම හික්මීම. ශික්ෂණය. ඒතර මේක සුළුපටු අවස්ථාවක් නෙවෙයි අනුත්තරීය ධර්ම හතරක් සම්පූර්ණ වෙච්ච අවස්ථාවක්. ඊළඟට පින්නතේ පස්වෙනි අනුත්තරීය ධර්මයේ තමයි මොකද්ද? පාරිචර්යාව. පාරිචර්යා නුත්තරිය. පාරිචර්යාවේ කියලා කියන්නේ උපස්ථාන කිරීම. නැත්නම් සේවය කිරීම. දැන් බලන්න අපි විවිධාකාරයට සේවය කරනවා. අපි එහෙම කරන්නෙත් ඇයි? බහ තේරෙන වයස ආපුවාම තේරෙන වයස ආපුවාම මොන හරි රැකියාවක් කරන්න ඕනේ. ඒකේ වරදක් නැහැ. නමුත් වෙනදින අපි විවිධාකාරයට සේවය කරනවානේ. නමුත් උතුම්ම සේවය තමයි ලෝතර බුදුරජාණන් වහන්සේට කරන සේවය. ඒ වගේම ධර්ම රත්නයට මහා සංඝ රත්නයට කරන සේවය. මේක තමයි අසම සම සේවය. මේකට තමයි පාරිචර්යාවේ කියලා කියන්නේ. පින්නතුනි තුරුණවන්ට යම් කිසි උපස්ථානයක් කළොත් කවදාක්වත් අපත යන්නේ නැහැ. ඒක තමන්ගේ පස්සෙන් අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ ඒ කුසලයේ පිහිට වෙනවා. ඒකයි පාරිචර්යාවේ කියලා කියන්නේ. දැන් බලන්න අපේ රැකියාව කවුරු හරි හිතන්නකො මෙහෙම අපේ රැකියාව තමයි ජනාධිපතිතුමාගේ කාමරය අස් කරනවා. ඒක තමයි අපේ රැකියාව කියලා හිතන්නකෝ. නැත්තම් ප්‍රභූවරයෙක්ගේ කාමරය ලොකු මේ රටේ ඉහළම පැලන් තියෙන ව්‍යාපාරිකයෙකුගේ කාමරය අස් කරලා පිළිවෙලට සකස් කරන එක තමයි අපේ රැකියාව. ඉතින් අපි උදේට ගිහලා මේ කාමරේ හොඳට හොඳ ෂීට් එකක් දාලා මේ කාමරේ තියෙන්න ඕන භාණ්ඩේ තැන්වල තියලා හොඳට අස් කරනවා. අපි විහාරයට ගිහිල්ලා අර පරමල් ටික අයින් කරලා මල් ආසනයේ පිහදාලා හඳුන් කූරක් දැල්වලා පහනක් දැල්වලා විහාරගේ ඇමදලා වඳිනවා. ඉතින් අර රජතුමාගේ නැත්නම් අර ප්‍රභූවරයාගේ කාමරයස් කරනකොට එතන මොකද ඇති වෙන්නේ? එතන කොච්චර වෙනසක් තියෙනවද නේ? එතන කෙලෙස් පිරීලා. අර කාමරයස් කරනකොට එතන කෙලෙස් වගුරුවනවා පින්නතුනේ. අර දක්ෂින දක්ෂින දේවල් වලට ආස ඇති වෙනවා. ඒ කාමරයට ආසාව ඇති වෙනවා. එතන කොහොම කරත් එතන කෙලෙස් පිරීලා. නමුත් විහාරයට ඇවිල්ලා අර විදිහට මල් ආසනය සුද්ධ කරලා, ලස්සන මල් වට්ටියක් පූජා කළා. එහෙම කරනකොට එතන කෙලස් පිරෙනවද? නෑ, එතන හරියට අර බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඇති වෙනවා. පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්න බලන්න පින්නතුනි අසම සමසේවේ. එනිසා මේ පින්නතුල බොහෝම සතුටටපත් වන්නට ඕන. ඒ සේවයත් සම්පූර්ණ වෙලා තියෙනවා මේ වෙලාවේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ওই පාරේ වඩිනකොට පින්නතුනේ ඒ පාර පුදුම විදිහට සකස් වෙනවා. ඒ කියන්නේ බලවල් වගේ තියෙන තැන් ගොඩ වෙනවා. කටු ආදියක් තියෙනවා නම් ඒවා ඉවත් වෙනවා. පාර සුවඳ හමනවා. ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා බුදුරජාණන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ බුද්ධ ආශ්චර්යයක්ද? ඔබ වහන්සේ පාරේ වඩිනකොට මේ පාර මේ විදිහට සකස් වෙන්නේ කොහොමද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක බුද්ධ ආශ්චර්යයක් නෙවෙයි ආනන්ද. අනාදිමත් සංසාරේ මං කරගත්ත බුද්ධ උපස්ථාන විපාක මට මේ ලැබෙන්නේ. අනේ ස්වාමීනි මොකද්ද ඔබ වහන්සේ කරගත්ත බුද්ධ උපස්ථානය? බුදුරජාණන් වහන්සේ වදාारण මම බෝධි සම්භාර පුරන කාලේ මට හිටියා පුතේ. ඉතින් මේ පුතා අධ්‍යාපනය දෙන්න පිළිම අද වගේ නෙවෙයි එදා අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ කියන්නේ බහ තේරෙන වයස ආපුවා මේ ළමයා ගිහිල්ලා බාර දෙනවා දිසාපාමුක් ඇඳුරුවරයෙක් ළඟට. අධ්‍යාපනය හමාර කළා තමයි දෙමව්පිය ගාවට එන්න පුළුවන්. ඒ කාලෙ තුල ඒ ආචාර්ය වැඩි සියලු කුදු මහත් වැඩ කරන්න ඕන. ආට සේවය කරන්න ඕන, යාගෙදට වතුරා දෙන්න ඕන, දරක හොයන්න ඕන. හැම දෙයක්ම කරලා තමයි මේ අධ්‍යාපනය ලබා ගන්න. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ තමන්ගේ පුතා මේ වගේ දිසාපාමුක් ඇඳුරුවරයෙක් ළඟට ඇරියා. ඉතින් මේ පුතා බොහොම ඥානවන්තයි. හොඳට ත්‍රිවේදී පරාප්තයටම ගිහිල්ලා තමන්ගේ දෙමව්පියෝ දකින්න එන්නේ ආචාර්යවරයා ළඟට ගිහලා වැන්දා. වැන්දලා කිව්වා දැන් මම යන්න ඕන මගේ අම්මා තාත්තා දකින්න. ඉතින් ආචාර්යවරයා කිව්වා බොහොම හොඳයි දැන් ඔබ හොඳට අධ්‍යාපනය හැදෑරුවා හොඳයි යන්න. හැබැයි මේ පුතා බොහොම පින්වන්ත පුතු පුතේ. මෙයා ඒ එන්න සූදානම් වෙලා තමන්ගේ ඇඳුම් ටික සකස් කරගන්න ගමන් එළිය ගහක් තිබුණා. ශාල ගහක්. මේ ගහ යට වාඩි වෙලා තමයි මෙයා වැඩ ටික කළේ. එතකොට පින්නතුනේ ඉතින් ගහෙන් කොළයක් පැටෙනවා දැක්කයි දිලා. දැන් හොඳ ප්‍රාත්මික වෙලා ඉන්න හොඳ අධ්‍යාපනයක් ලැබලා. ඉතින් මේ ගහෙන් කොළයක් පැටෙනවා දැකලා මෙයා කල්පනා කළා සබ්බේ සංඛාරා අනිත්‍යා. සියලු සංස්කාරය අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු ධර්මයෝ දුකයි. සියලුම සංස්කාරය දුකයි. සබ්බේ ධම්මා අනාත්තා. සියලු ධර්මය අනාත්මයි කියලා මෙයාට ත්‍රිලක්ෂණය අවබෝධ වුණා. ඒත් ඒ මොහොතේම පින්නතුනේ පසේ බුද්ධත්වයට පත් වුණා. කියන්නේ බලන්න මේ මොහොතේම තිලක්ෂණේ අවබෝධ වුණා. ඉතින් ඒක අබුද්ධෝත්පාද කාලයක් ඒකනේ පසේ බුද්ධත්වයට පත් උනේ. ඉතින් පසේ බුද්ධත්වයට පත් වෙනකොට පින්නතුනේ ශ්‍රමණ ආකල්පය ගන්නවා. අර ගිහි ආකල්පේ නැති වෙලා යනවා. ඉතින් මේ ආචාර්යවරයා දැනගත්තා මගේ ගෝලයා උත්තරීතර තත්වයකටපත් වෙලා. ඉතින් හොඳට වන්දනා කළා. උන්වහන්සේ හැබැයි බොහොම කෙටි වේලාවේ වැඩ සිටි උන්වහන්සේ පිරිනුවන් පෑවා. ඒ කියන්නේ උන්වහන්සේට ආවිස බොහොම අඩු කෙනෙක්. ඉතින් මේ ආචාර්යවරයා මොකද කරේ? විශාල දර්ශායක් හදලා ආදාහන කටයුතු සිද්ධ කරලා ඒ ධාතුන් වහන්සේලා එකතු කරලා විශාල චෛත්‍යයක් බැන්දා. දැන් අපේ බෝසතාණන් වහන්සේ බැලුව පුතා නැහැ. දැන් කාලයක් ගියා යන්න ඕනේ මගේ පුතා බලන්න කියලා පුතා හොයාගෙන ඉනකොට මේ ඔක්කොම විස්තරේ කිව්වා. ඔබේ පුතා බොහෝම පින්වන්ත කෙනෙක්. ත්‍රිවේදී පරාප්තයටම ගියා. ඉතින් මෙන්න මේ විදිහට පසේ බුද්ධත්වයට පත්වලා මේ මොහොතේ පිරිනුවන් පෑවා. අන්න සාහිත්‍යය තියෙනවා. ඉතින් මේ තාත්තා බොහොම වේදනාවෙන් තාත්තා කියලා කියන්නේ අපේ ගෝසතානන් වහන්සේ. මෙතුමා මේ චෛත්‍ය ළඟට ගිහිල්ලා මේ චෛත්‍ය වටේ තිබ්බ වල් කැලෑටි වත් කළා. අර වලවල් වගේ හැදිලා තියෙන තැන් වලට ඈත ගඟකට ගිහිල්ලා වැලි ගෙනල්ලා සුදු වැලි ඇතිරෙව්වා. ඊළඟට ඒ කාලේ බමුණු පිළිතුරු උතුරු සළුවක් දානවා. මේ උතුරු සළුව අතනාර චෛත්‍ය ළඟ කොඩියක් හැටියට බැඳා. එතකොට පින්නතුනි මෙන්න බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා වදාරන ආනන්ද එදා මගේ පුතුණවන්ට පසේ බුද්ධත්වයට පත්වුච්ච මගේ පුතාට කරපු බුද්ධ උපස්ථානය තමයි අද මට මේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වයක් ලැබෙන්නේ. බලන්න තුරුණුවන්ට යම් කිසි උපස්ථානයක් කළොත් කවදාකවත් අපතේ යන්නේ නැහැ. ඒකයි පින්නතුනි පාරිචර්යාවේ කියලා කියන්නේ අසම සම උපස්ථානය. ඒ අනුව කල්පනා කරලා බලනකොට දැන් මේ පින්නතුලාගේ උපස්ථානෙ සිද්ධ වෙලා තියෙනවා. මේ පින්නතුලා දැන් වන්දනා කළා උපස්ථානයක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති කරගත්තා. මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති කරගත්තා. මේක තමයි පින්නතුලි පාරිචර්යාව. එතකොට දැන් බලන්න මේ ධර්ම දේශනාව තුළින් අනුත්තරීය ධර්ම පහක් සම්පූර්ණ වෙලා තියෙනවානේ. මේ බුද්ධ ප්‍රතිමාව දැකීමෙන් දර්ශනානුත්තරී සම්පූර්ණ වුණා. බණ ඇසීමෙන් ශ්‍රවණානුත්තරී සම්පූර්ණ වුණා. මේ ශ්‍රද්ධාව තුළින් ලාභානුත්තරී සම්පූර්ණ වුණා. මේ හික්මීම මේ ශික්ෂණය තුළින් ශික්ෂානුත්තරී සම්පූර්ණ වුණා. මේ උපස්ථානය තුළින් පාරිචර්යානුත්තරී සම්පූර්ණ වුණා. ඊළඟට පින්නත් අවසාන අනුත්තරී ධර්මය. අවසාන අනුත්තරීය ධර්මය තමයි මොකද්ද? අනුස්සතානිත්තර නුත්තරිය. අනුස්සතාවය කියලා කියන්නේ සිහි කිරීම. අපි ඉතින් නොයෙක් දෙනා ගැන සිහි කරනව නේද? ඔව්. දැන් සමහර වෙලාවට මේ අත සිහි කරනවා මම මේ සිහි කරන්න එපා කියලා එහෙම කියනව නෙවෙයි. නමුත් නිතරම සිහි කරන්නේ සමහරලාට පින්මතා පින්මතිය ගැන සිහි කරනවා. ස්වාම පුරුෂයා බිරිඳ ගැන සිහි කරනවා. ඒවා සිහි කරන්න ඕන. ඒවා සිහි කරන්න නොකරින් දෙපා. නමුත් තව නොයෙක් විකිට කඩන් ගැන නැත්තම් නඩු හබ ගැන නැත්තම් ඔය මොකක් හරි යුද්ධයක් ගැන ඒවනේ අපි හිතන්නේ නේ. ඔය නිකන් ඉන්නකොට ඕවා තමයි හිතන්නේ. නමුත් ඒවා පින්නතුනි සිහි කිරීම අපිට දැනසීමක් ලැබෙනවද? නෑ. අපි විවේකීව ඉන්නකොට අපිට බුදුගුණ හිතන්න පුළුවන්. අනේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කොච්චරද? ධර්මයේ තියෙන ආනුභාවය කොච්චරද මේ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන ගැඹුරු භාවය කොච්චරද මහා සංගරුවණගේ ಗುಣ කොච්චරද කියලා හිතනකොට පින්නතුනේ මොන තරම් ප්‍රසාදයක් ඇති වෙනවද බලන්න. ඒක තමයි අනුස්සතාවය කියලා කියන්නේ. ඒක තමයි අනුස්සතාවය කියලා කියන්නේ. ඒ වැඩි ඕනේ නැහැ. දැන් මෙයත් දැන් මේ බණ අහනවා. බණ අහලා තමන්ගේ නිවස් වලට කියලා හිතනවානේ අර ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙමයි බණ කිව්වේ. මෙන්න මේ විදිහේ කරුණු හයක් කියවුනේ. උන්වහන්සේ මෙන්න මෙහෙමයි මේ කාරණා විස්තර කළේ. ඕවා පින්නතුනේ එකින් එකට එකින් එකට මෙනෙහි කරනකොට ඒ පින්කම දෙගුණ තෙගුණ වෙනවා. ඒ කියන්නේ එක වතාවක් දානයක් දීලා සියක් වතාවක් අපි මෙනෙහි කළොත් සියක් වතාවක් දන් දුන්නා වගේ අපට අනිසස් ලැබෙනවා. බලන්න මේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පන්නස්ස. මේ ධර්මේ කාටද? ප්‍රඥාවන්තයන්ට මෝඩයන්ට මේකෙන් කිසිම පළක් නැහැ. ඒ නිසා බලන්න දැන් අපිට පියේ කියනකොට අපිම හිතන්න පුළුවන් නේ. අනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ මොන තරම් ගුණයක් උන්වහන්සේට තියෙනවද? අපිට තේරෙන විදිහට හිතන්න පුළුවන්. දැන් බලන්න උන්වහන්සේගේ අන්තිම ජීවිතය ගැන අපි හිතලා බලන්න. මොන තරම් ප්‍රසාදයක් ඇති වෙනවද කියලා. දැන් අපිට ඇත්තටම වික්ෂුන් වහන්සේලා හැටියට අපි මන්නම් විනය පිටකේ කියවනකොට මට පුදුම ප්‍රසාදයක් ඇති වෙනවා. මේ වික්ෂුන් වහන්සේලාට කොහෙන්වත් පයින්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ ඒ තරම් මේ ශික්ෂාපද ටික පනවලා තියෙනවා. ඒක බලනකොට උන්වහන්සේ ඒකාන්තයෙන් ਸਰවඥමයි කියලා අපිට තේරෙනවා. දැන් බලන්න උන්වහන්සේගේ අන්තිම ජීවිතය ගැන හිතලා බලන්න. මොන තාත්තද එදවස උපන් පුතා දාලා යන්නේ නේ. ඊළඟට රාහුල කුමාරයා වැනි ඒ යශෝදරාව වැනි පුත්‍රවණක් දාලා යන්නේ කවුද? එතකොට පින්නතුනි මේවා ගැන අපිට හිතලා උන්වහන්සේ අන්තිමට ඒ සියලුම ඒ රාජ්‍ය සම්පත් අතහැරලා දාපු ගියේ නික්මීම ගැන හිතලා අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ দমনය කරපු පුජ්‍යලෝ ගැන අපිට හිතලා ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පිළිතුලේ අනුසතාවක් මෙනෙහි කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ සමුදාය මෙනෙහි කරලා ධර්මයේ මහා සංඝයාගේ තියෙන වටිනාකම මෙනෙහි කරලා මේ අනුස්සතාව අපිට සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අපි විශ්වාස කරනවා මේ පින්නතුල්ලාගේ අනුස්සතානුත්තරියත් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට ඇතුල් කරගනීවි කියලා. එතකොට දැන් මේ දේශනාව මේ පින්නතුල්ලාට මුළු ජීවිතේටම හරි වැදගත්. ඒ කියන්නේ විහාරස්ථානයකට ගියත් අපට මේ අනුත්තරිය ධර්ම හයම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇයි මේ කාරණා හය දන්නවන්නේ? බුද්ධ ප්‍රතිමාව දකිනකොටම අනේ නිදර්ශනානුත්තරිය. බණ ඇහෙනකොටම ශ්‍රවණානුත්තරිය. ඊළඟට වඳිනකොට අනේ මම මේ වඳින්නේ ශ්‍රද්ධාවෙන් ලාභානුත්තරිය. ඊළඟට මේ පන්සලට ගිහිල්ලා විහාරස්ථානට ගිහිල්ලා තියෙන හික්මීම සික්ඛානුත්තරිය. ඊළඟට මේ මලක් පහනක් පූජා කරලා වඳිනකොට ඒක පාරිචර්යා නුත්තරිය. ගෙදර ඇවිල්ලා මේක නැවත නැවත මෙනෙහි කරනකොට ඒක අනුස්සතා නුත්තරිය. බලන්න මොන තරම් වටිනවද කියලා මේක. මේක ඒකයි පින්නතුනේ මේකට වදාලේ අනුත් අත්තරීය සූත්‍රය කියලා. මේක අති ශ්‍රේෂ්ඨම සූත්‍රයක්. ඒකයි මේකට චානුත්තරීය සූත්‍රය කියලා කිව්වේ. චා කියලා කියන්නේ 6, අනුත්තරීය කියලා කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ කියන එක. ඒ නිසා මේ කාරණා 6ම දැන් මේ පින්කම තුලින් සම්පූර්ණ වුණා. ඒ නිසා මේ පින්නතුල්ලා බොහෝම ප්‍රසාදයටපත් වෙන්න ඕන. අද ඒකාන්තයෙන් ජීවිත කාලය ජීවන කාලයෙන් අපි නොගෙවෙන ශක්තියක් ඇති කරගත්තා කියලා කවුරුත් සතුටපත් වන්නට ඕන. ඒකාන්තයෙන් අපට අමා මහ නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නට වටිනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පාරං මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු